එහෙමනම් අද එදා කියපු තැන ඉඳලා ධර්ම දේශනාදී පස්කාන පරික්ෂම්පාදයේ පිළිබඳ සාවධානය අහන්න. සාමාන්‍ය නිවන් යාමට බලාපොරොත්තු වන කෙනෙක් විසින් හේතුඵල ධර්මතාවයන් වශයෙන් මේ පංචස්කන්ධ ලෝකය අවබෝධ කර ගැනීම, ඊටමත් අවශ්‍යය අවබෝධ කර ගැනීම තුළින් කෙනෙකුට පුළුවන් මේ පංචස්කන්ධ ලෝකය තුල ආත්මයක් නැහැ මේක අනාත්මයි කියලා දැනගන්න. නිවන් ලැබෙන්නේම අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීම තුළින් පමණයි වෙනත් ආකාරයකින් නිවන් ලබන්නට බෑ. මේ නිසා අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීම අභ්‍යාසයෙන් හේතුඵල ධර්මයන් තේරුම් ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. ඒතකොට එදා අපි මේ ප්‍රකාශ කළේ යම් කිසි දෙයක් යම් කිසි හේතුවකින් හටගත්තා නම් ඒ හේතුව නැති වෙනකොට හේතෙන් හටගත් දේවල් නැති වෙනවා කියන කාරණාව. කාරණාවට ඉතින් මස්මේ සතේ දං හෝතේ මස්සුප්පාදා ඉදං උප්පජ්ජති. මේ හේතු ඇති වෙන විට මේ ඵලය ඇති වෙනවා. ඉමස්ස නිරෝධය ඉදං නිරුද්ධති. මේ ඵලය නිරුද්ධ වෙනකොට හේතුව නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙ යනවා. එතකොට ඒක විස්තර කරන විට බුදුරජාණන් වහන්සේ ඔය යදිදං අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන් දැක්වෙන පටිච්චසම්පාද ධර්මයේ තිබෙන අංග 12 තමයි පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරියට පැහැදිලිව අවබෝධ කරගත්තාට පස්සෙ කෙනෙකුට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරගන්නට තියෙන ඉතාම සුළු දෙයක් කියලා. ශ්වාසෝස අදහසක් ශ්වාස අසෝහාර දහසක් ධම්මස්කන්ධය කියලා කතා කළාට ඉතාම සුළු දෙයක් මේ අවබෝධ කරගන්නට තියෙන කියන කාරණාව තේරෙනවා. නමුත් ඒ සුළු දේ අවබෝධ කරගන්නට නැහැ කියලා නිසා තමයි අති දීර්ඝ සංසාරයේ පුරා මේ ආකාරයෙන් ඉදලි ඉදලි මෙරි මෙරි එන්නේ සංසාර දුක් අනුභව කරන්නේ. සාමාන්‍ය ලෝක සත්‍යය තමන්ගේ ඇඟ සහ සිත දෙකම අරගෙන සිත තියෙන කය විතරක් තියෙන ලෝකෙ ගැන සිත අඳාගෙන මේක මමය මේක මගේය මේක මගේ ආත්මයක් මෙතන සත්‍යයක් සිටිනවා කියලා වැරදි දෘෂ්ටියක පිහිටනවා ඒ වැරදි දෘෂ්ටියකට පිහිටනවා පමණක් නෙවෙයි ඒක උපාදාන කරනවා සිතින් තදින් අල්ලා ගන්නවා මේ උපාදාන කිරීම තණ්හාවෙන් උපාදාන කිරීමක් වන්නට පුළුවන් දිට්ඨියෙන් උපාදාන කිරීමක් වෙන්නට පුළුවන් මානෙන් උපාදාන කිරීමක් වෙන්නට පුළුවන් සංහා, දිට්ඨි, මාන කියන ක්ලේශ ධර්මයන්ගෙන් මේවා උපාදාන කරනවා සිතින් අල්ලනවා. එසේ උපාදාන කරන අතරතුර නොයෙක් දේවල් වලට ආශ්‍රය කරනවා සාමාන්‍ය ලෝක සත්‍යය. ඇහැට පෙනෙන රූප වලට ආශ්‍රය කරනවා, කනට ඇහෙන ශබ්ද වලට, නාසයට දැනෙන ගඳ සුවඳට ආශ්‍රය කරනවා, දිවට දැනෙන රස වලට, කායට දැනෙන ස්පර්ශ වලට, මනසට දැනෙන විවිධ සතුටක් දෙන දෙන අරමුණු කෙරෙහි ලෝක සත්‍යයේ සිට තුළ ආශාවක් ජනිත වෙනවා. මේ ආශාව ගෙන දීමට හේතුපාදක වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ ධම්ම වැනි කරුණු වලට ආශා කරනව පමණක් නෙවෙයි ඒවා ලබා ගැනීමට හේතුපාදක වූ තමන්ගේ ශරීරයේ තියෙන ඈටත් ආශා කරනවා කනටත් ආශා කරනවා නාසයට දිවට මුළු ශරීරයටම සිතටම තමන්ගේ පංචස්කන්ධ ලෝකයටම ආශා කරනවා බාහිර දේවල් වලට ආශා කරනවා කියන්නේ ඇත්තෙන්ම තමන්ගේම පංචස්කන්ධ ධර්මයන්ට ආශා කිරීමක් පමණයි. ඒකේටත් මිනිසුන්ට ඒක තේරුම් ගන්න බෑ සාමාන්‍ය සත්‍යයට අවබෝධ කරගන්න බෑ ඒක නිසා බාහිර වස්තු වලට ආශා කරනවා කියලා හිතාගෙන හිතන්නේ. ඉතින් ආශාවෙන් බැඳෙනවා ආශාවෙන් බැඳෙනවා පමණක් නෙවෙයි නොඑක ආකාරයෙන් ඒවා සිතින් අල්ලගෙන ඒ පිළිබඳ නොඑක ආකාර කායික ක්‍රියා සිදු කරනවා. වාචික ක්‍රියා සිදු කරනවා මානසික ක්‍රියා සිදු කරනවා මේ ශරීරේ ලෝ ශරීරයේ සහිත මේ නාම ස්කන්ධය නැත්නම් මේ පංචස්කන්ධ ලෝකය මම මගේ කියලා හිතාන මේක සැපක් කියලා සිතාගෙන මුලා වෙනවා සැපක් කියලා සිතාගෙන මුලා වෙච්ච නිසා මේක පවත්වාගෙන යන්නට ආශා කරනවා නැවත නැවත ඉපදෙ ඉපදී සංසාරයේ රැඳී සිටීමට භවයේ රැඳී සිටීමට ආශාවක් කරගන්නවා ඒ භාෂාවට අමතරව කාමයන්ගෙන් වස්තුන්ගෙන් තේන ලැබෙන ආශාවටත් ආශා කරනවා. භව ආශාව ඊට අමතරව මේ මරණයෙන් පස්සේ මේ ඔක්කොම ඉවරයි මරුණට මැරෙනකම් මේ පුළුවන් තරම් සැප විඳින්න ඕනේ කියන හැදීමෙන් යුතුව එහෙමත් කටයුතු කරන්න සිටිනවා. මෙහෙම කටයුතු කරන කාලය තුළදී අය විසින් තමන්ගේ සිතින්මයි මේවා කරන්නේ හොඳයි හොඳයි කියලාත් හිතනවා නරකයි නරකයි කියලාත් හිතනවා ලස්සනයි ලස්සනයි කියලාත් හිතනවා කැතයි කැතයි කියලාත් හිතනවා විවිධාකාරයෙන් මේ විදිහට සිතිවිලි ඇති කරගනු ලබනවා මේ සිතින්මයි මේවා දේවල් කරන්නේ එහෙම සිතින්ම ඇති කරගෙන ඉවරලා ඒ ආකාරයෙන් නොඑක ආකාර සංඥා සිතින් ඇති කරගෙන නොඑක ආකාර කායික වාචික මානසික ක්‍රියා සිදු කරනකොට කුසලොත් කැස් කරනවා අකුසලොත් පැස් කරනවා. මේ ඔක්කොම කරන්නේ තමන්ගේ සිතේ. භවයේ රැඳී සිටීම ආශාව තියෙන්නේ තමාගේ සිත තුළ. ඒ ඒට අමතරව ක්‍රෝධ කරනවා, වෛර කරනවා, ඊර්ෂ්‍යා කරනවා, සමහර විට කලකෝලාහල යුද්ධ සටන් ආදී මේ දේවල් කරනවා. මේවා මගේ, මගේ රටේ, මගේ ජාතියේ, මගේ භාෂාවේ ආදී වශයෙන් එහෙම උපාදාන කරනවා. මේ විදිහට නොඑක් දේවල් සිත තුළින් කරන සිතේ පැටලෙන රාශියක් තිබෙනවා. චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සතේ චිත්තස්සේක ධම්මස්ස සබ්බේ වස්මංගෝ කියලා බුදුහාමුදුරුවෝ මේ කතාව ප්‍රකාශ කරලා තියෙනවා. එකම ධර්මයක් වූ මේ සිතට ලෝකයේ සෑම සත්‍යෙම වසංග භාවයට පත්වලා තියෙනවා. සිත්තේන නීයති ලෝකෝති මේ ලෝකයේ ඇදගෙන ඇදගෙන යන්නේ සිතින්. සිත්තේන පරිකස්සතේ සිතින් තමයි ලෝකයේ තමන් පරිභ්‍රමණය වන්නේ කැරකෙන්නේ. එතකොට මේ විදිහට සිතේ නියම ස්වરૂපය දැනගන්නට නොහැකි නිසා මේ මමයේ මගේ කියන හැඟීම පවතින නිසා උපාදාන පවතින නිසා එලෙසින්ම තණ්හාවාදී කරුණ වලින් දැනිත වෙච්ච නිසා නොඑක ආකාර ක්ලේශ ධර්මත් ඇති කරගන්නවා ඊට අමතරව නොඑක ආකාර කුසල කුසල ක්‍රියාවල සිදු කරනවා මේ ඔක්කොම සිතින් සිදුවන ක්‍රියාදාමයන් මේ සෑම දෙයක්ම සිදුවන්නේ සිතේ තියෙන නියම තත්ත්වය දැනගන්නට නොහැකි මෝඩකම තිබෙන නිසා අවිද්‍යාව තිබෙන නිසා. එනම් මේ අවිද්‍යාව සිත තුළ තිබෙන තාක් කල්ම මේ ආකාරයෙන් විවිධාකාර සංස්කාර රැස්වීමක් සිදු වෙනවා. ඉතින් මේ தත්ත්වය යම් කිසි කෙනෙකුට හරියටම අවබෝධ වුණා නම් එහෙම ප්‍රඥාව තුළින් ඒ අවබෝධය ලැබුණාට පස්සෙ සිතින් මේ සියල්ලම අතහැරිය යන අතහරින අවස්ථාවක් තිබෙනවා. මේ සියල්ලම සිතින් අතහැරියාට පස්සේ සිත නිදහස් වෙනවා. සිත නිදහස් වුණාට පස්සේ සිත කියන විමුක්ත සිතක් කියලා. නිදහස්ව සිතක් කියලා. මේ නිදහස් සිතට අකුප්පාචේතෝ විමුක්තිය කියන වචනයත් බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා නොසැලෙන සමාධිමත් සත්‍යය සිතේ තියෙන අකුප්පා ගැන නොසැලෙන කියන්නේ. චේතෝ විමුක්තිය කියන්නේ හැම දෙයකින්ම සිත නිදහස් වෙලා. අන්නේ ඒ தත්ත්වයටපත් වුණාට පස්සේ එවැනි කෙනෙකුට තේරෙනවා මේ සිත නිසා මේ සිතින් නොයේ දේවල් ලල්ලාගෙන දඟල දඟල සිටියා මේ ඔක්කොම දේවල් සිතින් අත්හැරියා. අත්හැරියට පස්සේ සිත මෙලෙසින් නිදහස් වෙනවා. ඒ ආකාරයෙන් සිතින් අල්ලාගෙන දඟලගෙන කටයුතු කරන විට මරණ මොහොතේදී සිතේ ක්‍රියාදාමයෙන් එකපාරටම නතර කරන්නට එවැනි කෙනෙකුට බෑ. සිතේ ස්වરૂපය තමයි යම් දෙයක් ගැන සිතවිලි අපි ඇත කරගෙන ඇති කරගෙන යනවා නම් ඒ හා සම්බන්ධ වන සිතවිලි පරම්පරාවල් ඇතිවීම. ඒක ස්වභාවික ධර්මයක්. දැන් අපි රාගසිතක් ගැන යම් කිසි ඇහැට පෙනෙන රූපයක් දැකලා රාගසිතක් කියලා හිතමු. රාගය ගැන සිත හිතා ඉන්නකොට ඒකට සම්බන්ධ වෙන සිතවිලි එකට එකක් සම්බන්ධ වෙවි වෙනවා. අපි කෙනෙක් ගැන හිතලා තරහසිතක් ඇති කරගත්තොත් එහෙම ඒකටම සම්බන්ධ සිතේනේ එකට එකට සම්බන්ධ වෙවි සම්බන්ධ වෙවි වෙනවා. මේක සිතේ ස්වરૂපය. අර අර විදිහට සිතින් නොඑකාකාර සංස්කාර රැස් කරගන්නා පුද්ගලයාට මම මගේ කියන හැඟීම තියෙන පුද්ගලයාට ඒ වගේම අර උපාදාන ආදී කලින් කියපු කරුණු තියෙන පුද්ගලයාට මරණ මොහොතේදී සිත සම්පූර්ණයෙන් නිසල කරන්නට පුළුවන් කමන්නේ සිතේ ක්‍රියාදාමයේ දිගින් දිගට දිගින් දිගටම සිදුවි සිදුවි යනවා. නමුත් මේ මරණ අවස්ථාවේදී ඒකය ඇසුරු කරගෙන සිතක් පහළවන්නට හැකියාවක් නැහැ. ඒක නිසා ඒ කයෙන් සිත වෙන් වෙනවා සිතේ වෙන් වුණාට ඒ සිතේ නැවැත්මක් සිදු වෙන්නට හැකියාවක් නැහැ වේගෙන් ක්‍රියාත්මක වෙවි ආපසිත මේ ඒ මරණ අවස්ථාවේදී කය අත්හැරියට ඒහා සම්බන්ධව ඒකට අනුකූලව පහළ වෙන ඊළඟ සිත අනිවාර්යයෙන්ම පහළ වෙනවා මේක කොහේ හරි ගිහිලා තැනක උපදින්නට ඕන ප්‍රතිසන්ද විඥානයක් ගෙන දෙන්නට ඕන මේ විදිහට සංසාරේ පුරා මේ මේ ක්‍රියාදාමයේ සිදු වුණා අද දක්වා. අර මා කලින් කියපු විදිහට විමුක්ත සිතක් හොදා කරගත්තා නම් එහෙම මේ සිතේ ඔක්කොම දේවල් පැත්තකට අයින් කරලා නිසලෝ සිතක් තියෙන්නේ මොකක්වත් අරමුණක් නැති මොකක්වත් හිතන්නට බැරි සියුම් දැනීම් මාත්‍රයක් පමණයි තියෙන්නේ. මුළු ලෝකයම අතහැරලා ඒකට තියෙන්නේ. Tamange පංචස්කන්ධ ලෝකයක් අතහැරලා බාහිර ලෝකයක් අතහැරලා වෙන දෙයක් තියා නිවනත් අතහැරලා එතකොට බුද්ධ ධම්ම සංඝාදී සියලුම දේවල් අතහැර කිසිවක් උපාදාන කරන්නේ එතකොට අනුපාදා උපාදාන විරහිත තත්ත්වයේ අනුපාදා පරිනිබ්බායසති කියලා කියන්නේ අනු උපාදාන විරහිත උනාට පස්සේ පින්නම් පාන්න පුළුවන්. ඉතින් මේ පුද්ගලයා මැරෙනවා මැරෙනකොට කිසිවක් උපාදාන කරගෙන නැහැ. උපාදාන කරගෙන නැති වුණාට අර යම්තම් සියුන් දැනීම් මාත්‍රයක් පවතින මේ දැනීම් මාත්‍රය පවා පවතින්නේ යම් කිසි හේතු පරම්පරාවක් මත. අතීතයේ නැවත නැවත ඉදදී පිළිදී ආපු කර්ම ශක්තිය තියෙනවා මේ මේ භවයේ ගෙන දුන්න කර්ම විපාකයේ තියෙන ප්‍රතිසන්දි විපාක කර්ම ශක්තිය. ඒක තියෙනකම් ඒක පවතිනවා. අර තමන්ගේ ශරීරයේ ජීවිතේන්ද්‍රේ රූපේ තියෙනවා පණ ටික තියෙනවා පණ ටික තියෙනකම් මේ මොකක්ද පවතිනවා. තමන්ගේ සිතේ මානසිකාර තියෙනවා මානසිකාර තියෙනකම් ඒක පවතිනවා. මේ ධර්මතාවයන්ගෙන් එකක් හරි తాවකාලික වශයෙන් අයින් වුණොත් ඔසිත නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙනවා කියන්නේ නතර වෙනවා. තද නින්දකට නැත්පත් වෙන නැත්නම් සී නැති කළා වගේ තත්ත්වයකටපත් වෙනවා. තර මනසේ මානසිකාරණේ අර සිත නිශ්චල වෙනවා යට වෙලා යනවා. යම් හේකින් මේ තුන සම්පූර්ණයෙන් ඒ කියන්නේ කර්ම ශක්තිය හෝ ජීවිතයේ තියෙන ප්‍රාණ ශක්තිය නිරුද්ධ වුණා නම් අරසිතත් එකපාරටම නිරුද්ධ වෙනවා ස්වභාවික ධර්මයක් වශයෙන්ම අනිත්‍යනක ගැට ගැහෙන්නට හැකියාවක් නැති නිසා නැවත ඉදීමක් නැති යනවා. එතකොට මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන හරය සාරය ඕක තමයි 84000 ධම්මස්කන්ධයේ විස්තර කරනට කියලා තියෙන පොඩි දෙයක්. ඔච්චරයි තියෙන්නේ. නමුත් මේක ඔය කිව්වට මේ தත්ත්වය ඇති කරගන්නට නැතිකම තමයි ප්‍රශ්නේ. එතකොට මම කියන හැඟීමෙන් මේ සිද්දේ තියෙන ස්වરૂපය නොදන්නාකම නිසා නොඑක ආකාර කර්ම කුසලොත් කරලා අකුසලොත් කරලා නොඑක් දේවල් වල ඇනිලා පැටලලා මම මගේ කියලා හිතාගෙන භවයේ රැඳීමට ආශා කරන කටයුතු කරන සිත සිතේ තියෙන මෝඩකමටම ඒ විදිහට කටයුතු කර කර කටයුතු කර කර මෙරි මෙරි මෙරි මෙරි ඉපදී ඉපදී ආවා. මේ සිතේ තියෙන මෝඩකම් පැහැදිලිවම දැකලා මේ සියල්ලම අතහැරාට අතහැරියාට පස්සේ අර නැවත ඉදීමේ ශක්තිය සිත තුළ නැති වෙන නිසා මේ දුක කෙලවර කරනවා. ඔය ටික තමයි මුළු බුද්ධ ශාසනයෙන්ම කියන්නේ ඒකයි මම මුලදීම කිව්වේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන හරය ගත්තොත් අවසාන වශයෙන් තියෙන හරය ගත්තොත් ඉතාම සුළු දෙයක්. නමුත් ඒ අවසාන වශයෙන් කියපු ඒ කොටස ඒ කියන්නේ සිත නිදහස් කරලා නිදහස්පත්යට පත් කරගන්නට නිකන් එකපාරටම බෑ. ඒ සඳහා බොහෝ මහන්සි වෙන්නට ඕන, වෙහෙස කරන්නට ඕන, පාරමී ධර්ම පූර්ණේ කරනවා කියන්නේ healed ඉතින් ඒ සඳහා තමයි ඔය සතර සතිපට්ඨාන වඩන්න කියන්නේ සම්මප්පදාන වඩන්න කියන්නේ එද්දීපාද ධර්ම දියුණු කරන්න කියන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැනි ධර්ම බල ධර්ම ඉන්දිය ධර්ම වඩන්නට බොද්ධංග ධර්ම වඩන්නට ආර්ගස්තංග මාර්ගයේ ගමන් කරන්නට මේ ඔක්කොම අවශ්‍ය වෙනා නැත්නම් කරන්නට බෑ අනිත්‍ය බව දකින්නට දුක් බව දකින්නට ඕන අනාත්ම භාවය දකින්නට ඕන නැත්නම් මේවා මම මගේ කියලා හිතාන බැරදී බදා අදිෂ්ඨාන අල්ලගෙන සිටින ඒවා ඒ නිවැරදි දර්ශනය ඇතිවීමට මේවා ප්‍රයෝගී වෙනවා. මේ මාර්ගය ප්‍රයෝගී වෙනවා. මේ මාර්ගය සොයා ගන්න එක සාමාන්‍ය කෙනෙකුට කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි බුදු කෙනෙකුයි ඒක කරන්නේ. මෙන්න මේ මාර්ගයේ එක් කොටසක් තමයි පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ. ඒ කියන්නේ අර තියපු தත්ත්වය උපදවා ගැනීමට මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ ගමන් කරන නොඑක් දේවල් අපිට කරන්න තියෙනවා. සතිය දිනු කරන්න ඕන, සමාධිය දිනු කරන්න ඕන, ප්‍රඥාව දිනු කරන්නට ඕන නිකම් බෑ. ඉන්ද්‍රියන් ආරක්ෂා කරගන්නට ඕන. ඊළඟට මෛත්‍රිය, කරුණාව, මුදිතා වැනි අදහස් හිත තුළ ඇති වෙන්න ඕන. යහපත් සංකල්පනා, යහපත් වචන ඔය විදිහට හැම දෙයක්ම ආරක්ෂා කරමින්, සිතයි, කයයි, වචනයයි ආරක්ෂා කරමින්, සිතේ සතිය දිනු කරමින්, සමාධිය දිනු කරමින්, ප්‍රඥාව දිනු කරමින් කටයුතු හරියට ගන්නට ඕන උද්‍යප්පේ භංග බයතුපත්ඨානයන් විදර්ශනා ඥාන උපදව ගන්නට ඕන ඊළඟට අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්මානුපස්සනා නිබ්බිදානුපස්සනා විරාගානුපස්සනා නිරෝධානුපස්සනා පටිනිස්සග්ගානුපස්සනා වැනි අනුපස්සනා ධර්මයන් දිනු කරන්නට ඕන මේ සෑම දෙයක්ම කරන්නේ සිතේ මෙතෙක්කල් පැටලි පැටලි තිබිච්ච දේවල් ඔක්කොම අයින් කරලා සිත නිදහස් කරන්නට ඒකට ප්‍රතිපත්ති මාලාව බුදුහාමුදුරු පැහැදිලිව දැකලා පෙන්වන්න කරලා තියෙනවා. මේ ලෝකයේ සිටින සාමාන්‍ය බෞද්ධයාට මේක තේරුම් ගන්නට බෑ බුදුරජාණන් වහන්සේ මේ මොකද්ද කරලා තියෙන්නේ කියලා. මේ විදිහට සිතේ අවුල් වියුල් ජාලාවක් තියෙනවා. මේ අවුල් වියුල් ජාලාව අයින් කරලා සිත නිදහස් කරන්නට ඕනේ. නිදහස් කිරීමට මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය බුදුහාමුදුර සියයට 100ක්ම නිවැරදි මාර්ගයක් වශයෙන් දේශනා කළා. ඒ විදිහට කටයුතු කරාම අපටත් ඒක සිත නිදහස් කරගන්නට පුළුවන්. ඒ සාමාන්‍ය මිනිස්සු මේ බුද්ධ ශාසනය, බුද්ධ ධර්මය ආදී වශයෙන් හිතාගෙන පොත්පත්වල ධර්මයේ තියෙනවා කියලා හිතාගෙන කටයුතු කළාට සත්‍ය වශයෙන් සමාගයේ සංසාර ස්වභාවය තුළයි මේ ධර්මයේ ක්‍රියාත්මක වන්නේ. එතකොට මේ මාර්ගයේ ගමන් කරන විට අපිට හේතුඵල ධර්මතාවයන් වශයෙන් මේ පංචස්කන්ධ ලෝකයේ දකිනකොට මේ හේතු නිසා හටගන්නා ඵල ධර්මතාවයක් හැර මේ වෙන කිසිවක් නැහැ කියලා අවබෝධ වෙන අවස්ථාවවලදී අපිට තේරෙනවා මේකේ සත්‍යයක් නැහැ, පුද්ගලයක් නැහැ, ආත්මයක් නැහැ, මම කියලා මගේ කියලා ගන්න දෙයක් නැහැ. මේවා ඒකාන්ත අනාත්මම දේවල් කියලා. මේ අනාත්ම ලක්ෂණය මතු කිරීම වීමට හේතුපකාර වන දෙයක් තමයි පටිච්චසමුපාද ධර්මයන්ගේ නිවැරදි අවබෝධය ඇති කර ගැනීම. ප්‍රායෝගික වශයෙන් ඇති කර ගන්න ලබන අවබෝධය ඇති කර ගැනීම. පොත්වල පටිච්චසමුපාදය ගැන ගොඩේක් දේවල් කියලා තියෙනවා, විස්තර තියෙනවා. ඒ විස්තර ඔක්කොම කටපාඩම් කරගෙන තවත් කෙනෙකුට කියන්නට පුළුවන්කම තිබුණත් ඒ පුද්ගලයා පටිච්චසමුපාද ධර්මය අවබෝධ කරගත්තු පුද්ගලයෙක් කියලා කවදාවත් කියන්නට බෑ. අවබෝධය වෙනම දෙයක් තමා කියවලා අසලා නැත්නම් සාකච්ඡා කරගන්න කරලා දැනගන්න දැනුම තවත් දෙයක්. මේක අහසයි පොළොවයි වගේ පරස්ම ඉතාම විශාල පරතරයක් තියෙන කොටස් දෙකක්. අර දැනුමයි අවබෝධය කියන එක අතර විශාල පරතරයක් තියෙනවා. ඒක නිසා ඒ අවබෝධය තමයි අපි ඇති කරගන්නට ඕනේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන පරිසම්පාද ධර්මය විස්තර කරනකොට ඉතින් මස්මින් සතේ ඉදං හෝතේ මස් උපාදාය ඉදං උපජ්ජති ඉතින් මස්මින් අසතේ ඉදං නිරුද්ධති ඉදමස්ස නිරෝධා ඉදං ඉතින් මස්මින් අසේ ඉදං නිරුද්ධති ආදී වශයෙන් දක්වලා යද්දං අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කිය ආදී වශයෙන් එතකොට අවිද්‍යාව නිසා සංස්කාර පැත් වෙනවා අවිද්‍යාව කියන්නේ සිතේ තියෙන නොදක්කම මේ මේ නොදක්කම කියනකොට අවිද්‍යාව කියනකොට මිනිස්සුන්ගේ සිතට සාමාන්‍ය ජනතාවගේ සිතට මහා නිකම් මේක මහා ලොකු දෙයක් කියලා හිතාගෙන ඉන්නවා. මේ අවිද්‍යාව නිසා මේක වෙනවා කියනකොට අවිද්‍යාව කියන්නේ මහා ලොකු දෙයක් හිතේ තියෙනවා මේක මේ මේ බාහිර වශයෙන් තියෙන දෙයක් ආදී වශයෙන් විවිධ වැරදි සංඥා තමයි සිතට අදහස් තිබෙනවා අවිද්‍යාව කියන්නේ සමාගයේම සිතේ තියෙන නොදක්කම මාර කලින් කියවෙන්නේ අවිද්‍යාව නිසා නොයෙක් ආකාර සංස්කාර රැස් කරන ආකාරය තමයි මුලින් මම ප්‍රායෝගික වශයෙන් ඉදිරිපත් කළේ. ඒ ඔක්කොම අයින් කළාට පස්සේ අවිද්‍යාව නිරෝධා සංඝහර නිරෝධෝ කියන කතාව තමයි දෙවෙනියට ප්‍රකාශ කළේ. ඒකෙන්. එතකොට මේ විදිහට අවිද්‍යාව කියන්නේ සිතේම තියෙන තමාගේම සිතන තියෙන මෝඩකම නොදස්කම. මේ මෝඩකමේ සීමාවක් නැහැ. එක එක පුද්ගලයාගේ මෝඩකම එක එක පුද්ගලයාට අනුව වෙනස් වෙනවා. තන් කෙනෙකුගේ මෝඩකම අඩු වෙන්න පුළුවන්, තව කෙනෙකුගේ මෝඩකම වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් මේ මෝඩකම නිරුද්ධ කරන්න නම් මාර්ග හතරක් පල හතරක් බුදුහාමුදුරු දෙක්වල දක්වලා තියෙනවා සෝවාන් සකදාගාම යනාගාම යනහත් කියලා. සෝවාන් වෙනකොටත් ඒ අවිද්‍යාව තරමන් දුරට නිරුද්ධ වෙනවා. සකදාගාමී වෙනකොටත් අවිද්‍යාව ඊට වඩා තරම නිරුද්ධ වෙනවා. ඒ වගේම අනාගාමී වෙනකොටත් නිරුද්ධ වෙනවා. රහත් වෙනකොට තමයි සම්පූර්ණයෙන් නිරුද්ධත්වයට පත් වෙන්නේ නිවිලම යන්නේ. ඒක නිසා අවිද්‍යාව කියන එක තමන් කර්මයෙන්ම තේරුම් ගන්නට ඕනේ. කතමාච වෙක්කේ අවිද්‍යාව මොකක්ද මහණෙනි අවිද්‍යාව කියන්නේ? යංකෝ වික්ඛේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං අයං උචිත වික්ඛේ අවිද්‍යාව මේ දුක ගැන යම් කෙනෙකුට හරි අවබෝධයක් නැත්නම් දුක ඇතිවීමේ හේතුව ගැන යම්කිසි හරි අවබෝධයක් නැත්නම් ඒ වගේම යම්කිසි කෙනෙකුට දුක්ඛ නිරෝධය ගැන දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර සත්‍ය ගැන පැහැදිලි අවබෝධයක් නැත්නම් ඕකට අවිද්‍යාවයි කියලා කියනවා. ඒ කියපු පාඩේ සිංහල අදහස අපි කියේ. එතකොට මේකට මේ කියපු විස්තරයට ඕනෑම කොටසක් ඇතුල් කරන්නට පුළුවන්. කියන්නේ අවිද්‍යාව කොයි ආකාරයෙන් විස්තර කළත් උතෙන්ද යොමු වෙනවා. එතකොට අවිද්‍යාව නිසා තමයි මේ පංචස්කන්ධ ලෝකේ මමය මගේ කියලා හිතන්නේ. මේක ආත්මයක් තියෙනවා කියලා හිතන්නේ මොඩකම නිසා. මේක ලක්ෂණයි ස්වභාවය කියලා හිතන්නේ අවිද්‍යාව නිසා, තමන්ගේ නොදැක්කම නිසා. මේක ස්ථිර ධර්මයක් කියලා හිතන්නේ මේක නැත්නම් දුර ධර්මයක්, ශාස්ත්‍ර ධර්මයක් ආදී වශයෙන් හිතන්නේ අවිද්‍යාව නිසා. ඒ වගේම භවයේ රැඳී සිටීමට ආශාවක් තියෙනවා නම් ඒ ආශාව තියෙන්නේ අවිද්‍යාව නිසා. මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස ආදී අරමුණු වලට යම්කිසි බැඳීමක් තියෙනවා නම් ඒ ඉන්ද්‍රියන්ට යම්කිසි බැඳීමක් තියෙනවා නම් ඒත් අවිද්‍යාව නිසා. ඒ ඉන්ද්‍රයන්ට හමුවන අරමුණු තියෙන හැඬ රූප කන ශබ්ද ආදී වශයෙන් මේ අරමුණු කෙරේ යම්කිසි ඇලීමක් බැඳීමක් කැමැත්තක් රාගයක් තියෙනවා නම් ඒකත් ඇති වෙන්නේ කණිකර්ම අවිද්‍යාව නිසා. ඊළඟට මේ පංචස්කන්ධ ලෝකය අරගෙන මේක උපාදාන කරනවා නම් මේක මමය මේක මගේ කියලා නැත්තම් තණ්හාවකින් ගන්නවා නම් නැත්තම් මේකේ ආත්මයක් තියෙනවා කියලා දෘෂ්ටියකින් ගන්නවා නැත්තම් මානයකින් ඊට කටයුතු කරනවා ඒ සියල්ලම අවිද්‍යාව නිසා සිදුවන දේවල් තමයි. ඊළඟට මේ ලෝකයේ තියෙන සංස්කාර ධර්ම සබ්බේ සංඛාර අනිත්‍ය සබ්බේ සංඛාර දුක්ඛ සබ්බේ ධම්ම අනාත්තා කියලා දකින්නට බැරි නම් ඒ ඒත් ඔක්කොම අවිද්‍යාව නිසා තමයි සිදුවන්නේ. මේ ඇඟ සහ සිතේ තියෙන යථා තත්ත්වය දකින්න බෑ. ශරීරය කියන්නේ මොකද්ද? මේ දන් ධාතු කොටස් අතරක එකතුවක්. නැත්නම් මේ කුණ කොටස් දෙකක එකතුවක් කියලා ශරීරය දකින්නට බෑ. මේ ශරීරයේ මේ මේ හේතුන් නිසා ඇති වෙන්නේ මේ හේතුන් නැති වෙනකොට නැති වෙන ධර්ම. මෙතන හේතුඵල ක්‍රියාදාමයක් තියෙනවා. ඒ හැර වෙන දෙයක් නැහැ කියලා දකින්නට බෑ. ඒ දකින්නට බැරි කමක් තියෙන අවිද්‍යාව නිසා. ඊළඟට මේවා පංචස්කන්ධ ධර්ම කියලා දකින්නට බෑ. මේවා ධාතු කියලා දකින්නට බෑ මේවා ආයතන කියලා දකින්නට බෑ ඒ වගේම මේවා තමයි කාමාශ්‍රව භාවශ්‍රව අවිජ්ජාශ්‍රව දිස්ත්‍රාශ්‍රව ආදී වශයෙන් තියෙන ආශ්‍රව කියලා දකින්නට බෑ මේ එකිනෙකක තියෙන සමුදය කියන්නේ පංචස්කන්ධය ඇතිවීමේ හේතුව මේ ධාතු හය ඇතිවීමේ හේතුව නැත්නම් ආයතන ඇතිවීමේ හේතුව ඒ විදිහට ඒවයි හේතු දකින්න බෑ ආශ්‍රව ඇතිවීමේ හේතුව ඒ ඔක්කොම විද්‍යාව ඒ ඒ වගේම මේ වගේ Nirodhe දකින්නට බෑ. ඒකත් අවිද්‍යාව. ඒ Nirodha ගාමිනී ප්‍රතිපදාව දකින්නට බෑ. ඒකට කියන්නේ අවිද්‍යාව කියලා. ඒ වගේම මේවා තුළින් යම් යම් ආස්වාදයක් ලැබෙන එකේ යථා තත්ත්වය දකින්නට බෑ. ආදීන වේ දකින්නට බෑ. මේවා කෙරේ තියෙන ඇලීම බැඳීම චන්ද්‍රාගේ අයින්වකට ගැනීම දකින්නට බෑ. මේ සියල්ලම අවිද්‍යාවේම කොටස්. ඒ මේ විදිහට අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපන් ආදී වශයෙන් දක්වන පටිච්චසමුප්පාද ධම්මය ධර්මයන්ගේ ක්‍රියාදාමය හරියට දකින්නට බෑ. ඒකත් තනිකරම අවිද්‍යාව නිසා සිදුවන ක්‍රියාදාමය. ඒ නිසා මේ අවිද්‍යාවේ සීමාවක් නෑ. ඒක කියන්නේ ඒක ඒ තමන් දුරටම පැතිරිලා පැතිරිලා තියෙනවා. මෙන්න මේ අවිද්‍යාව නිසා තමයි ඒ නොදක්කම නිසා තමයි මේ කාකාර සංස්කාර සංඛාර රැස්කරන අවිද්‍යාව පත්‍ය සංඛාර කියන්නේ ඒක. ඒ අවිද්‍යාව කියනකොට බුදුහාමුදුරුවෝ දුක්ඛ සත්‍ය දන්නේ නැහැ, දුක්ඛ සමුදය සත්‍ය දන්නේ නැහැ, නිරෝධය දන්නේ නැහැ, නිරෝධ මාර්ගයේ පාණිපදාව දන්නේ. ඒ ඇත්ත වශයෙන්ම දුක්ඛ නිරෝධ සත්‍ය දන්නේ නැතිකම නිසාමයි මේ සංස්කාර ඔක්කොම රැස් කරන්නේ. ඉතින් මේ සංස්කාර ඇති වෙන්නේ ප්‍රධානමතම හේතුව ඇතිවීමට හේතු ප්‍රධානතම කරුණ තමයි අවිද්‍යාව නොදක්කම. මේ නොදක්කම නිසා තමයි අර මම දේශනේ පටන් ගන්නකොට මුලදීම කිව්වේ නොඑක ආකාරයෙන් මේ ලෝකයයි Tamange ලෝකයයි බාහිර ලෝකයයි අල්ලගෙන දඟලගෙන පටලවගෙන නිකම් කියන්නේ දිගෑරිලා තියෙන නූල් බෝලයක් වගේ. ඒ කියන්නේ හරියට නෑ ඒකලා නෙමෙයි මේකෙන් හොඳ. අර මේ පැටලෙලා තියෙන නූල් බෝලයක් වගේ පැටලෙලා දඟලන්නේ මේ ලෝක සත්‍යය. මේ අවිද්‍යාව සිත තුළ ක්‍රියාත්මක වන නිසා. ඒක නිසා අවිද්‍යාවෙන් මේවා ක්‍රියාත්මක වන ආකාරයේ ඊළඟට දකින්න ඕන කොහොමද අවිද්‍යාවෙන් සංස්කාර ක්‍රියාත්මක වන්නේ කියලා. එතකොට අපි උදාහරණයක් වශයෙන් ඇහැට රූපයක් දැක්කා කියලා හිතමු. දැන් ඇහැ කියන්නේ තනිකරම රූප කොටසක් හේතුන්ගෙන් හටගත් ධර්මතාවයක් Taman නෙවෙයි තමාගේ දෙයක් නෙවෙයි. අපි ඇහැ දිහා බලලා මේ මගේ ඇහැ මගේ ඇහැ මගේ ඇහැ කියලා අපිට ඕනනම් හිතන්න පුළුවන්. ඒක හිතේ තියෙන සිතුවිල්ල. ඇහැ දන්නේත් නැහැ අපි හිතනවාය මේ මේ මේක මගේ මගේ මගේ කියලා. එහෙම ඇහැට හිතන්න හැකියකමකුත් නෑ ඇහැ පාඩුවේ ඇහැ ඇහැ පාඩුවේ තියෙන රූප කොටසක් පමණයි. ඒක වෙනම දෙයක්. ඉතින් තමන්ගේ හිතේ තියෙන නෝමල් මෝඩකමට මේක මම මගේ කියලා හිතෙනවා. මේ ඇහැ ලක්ෂණයි ලක්ෂණයි කියලා ඕන නම් කෙනෙකුට හිතන්නට පුළුවන්. ඒකත් ඇහැ දන්නේ තමන්ගේ සිතේ තියෙන දෙයක්. නැත්තම් මේ ඇහැ ගැන විවිධ අදහස් ඇති කරගන්නට පුළුවන්. ඒ කෙරේ විවිධ බැඳීම් ඇති කරගන්න පුළුවන්. අනේ මගේ ඇහැ ඉස්සර පෙනීම හොඳයි දැන් පෙනීම අඩුයි. ආදී විවිධ ආකාරයෙන් එහෙම ඇඟීම් ඇති කරගන්න පුළුවන්. මේ කිසිවක් ඇහැ දන්නේ තමන්ගේ සිත තුළයි මේවා ඇතිවන්නේ. එතකොට ඇහැට පෙනෙන රූප තියෙනවා ලෝකේ. රූප රූපාවලිය පැත්තකට තියෙන ධර්මයක්. අපි ඒ රූපේ දැක්කට පස්සේ හිතනවා මෙයා හොඳයි හොඳයි හොඳයි ලස්සනයි ලස්සනයි ලස්සනයි කතයි කතයි කතයි නැත්නම් මෙයා තරුණියෙක් මෙයා තරුණියෙක් මේ ලස්සන දෙයක් ලස්සන ගයක් ලස්සන කාර් එකක් ඕන එකක් හිතන්න එපා. ඇහැට රූපේ පෙන්වන්නට පස්සේ ඒ පුද්ගලයාට ඕනේ ඕනේ ආකාරයකින් ඒ ගැන හිතන්න පුළුවන්. මේ එකක්වත් ඒ රූපවල තියෙන දෙයක් නෙවෙයි. ඒක තමන්ගේ සිත තුළ ක්‍රියාත්මක වන සිතිවිලි මාත්‍රයක් පමණයි. අවිද්‍යාවට මේක දකින්නද බෑ. මොකද අවිද්‍යාවෙන් හිතන්නේ ඇහැට පෙනෙන රූපේ ලක්ෂණයි කියලා. ඇහැට පෙනෙන රූපේ කැතයි කියලා. ඒ විදිහට අපි ලස්සන රෝස් මලක් කියලා. මේ ලස්සන රෝස් මල දැක්කහම ලස්සනයි ලස්සනයි ලස්සනයි කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් අපි හිතනවා රෝස් මල ලස්සනයි කියලා. සත්‍ය එක නෙවෙයි තමන්ගේ හිතේ සිටවිල්ලක් ඇති වීම පමණයි ඒක ලස්සනයි කියන අඟ හැඟීම සිටින් අයින් කළා නම් තෝෂමල ලස්සන දෙයක් නෙවෙයි ඕනේ නම් මේ ඇයට ගෙදර නිවසට ගියාට පස්සේ මම තමන් මේ ප්‍රිය කරන සින්දුවක් අහහා ඉන්නවා අහා ඉන්න ගමන් මේක හරි මිහිරි මිහිරි ලස්සනයි කියලා ආස්වාදක කරන් දැන් ඉන්නේ මේක මගේ හිතේ තියෙන දෙයක් විතරයි මේ හිතේ තියෙන මේ හැඟීම අයින් කරගන්නවා කියලා ඒ අවංකවම හැඟීම අයින් කරගෙන ඒ සද්දේ දෙස බලන්නේ අහගෙන ඉන්නේ මොනම ආසාවක් පතේට ඉන්නේ පැහැදිලිවම පේනවා එතකොට මේ ශබ්දය තුල නෙවෙයි මේ ආශාව ශබ්දය තුල නෙවෙයි මේ හොඳයි කියන ඒවා තියෙන්නේ ඔක්කොම සමාජයේ සිට තුල කියලා එකම රූපයක් ඇහැට පේන දැක්කාට පසුව කෙනෙකුට ලක්ෂණයි ලක්ෂණයි කියලා හිතන්නට පුළුවන්. තව කෙනෙක් අපි හිතමු තමයි එයා ප්‍රේ කරන කෙනෙක් දැක්කම එයා ලක්ෂණයි ලක්ෂණයි. එයා අපි හිතමු එයා එක වෛරයෙන්, බද්ධ වෛරයෙන් කටයුතු කරන කෙනෙක් දැක්කොත් එහෙනම් එයා එක ලක්ෂණයි කියලා හිතන්නේ මහා නරක රූපයක් කියලා එයා හිතන්නේ. ඒ වගේම අපි හිතමු පිළිකුල් භාවනාවෙන් හොගාවක් දියුණු කරලා තියෙන කෙනෙක් දැක්කොත් මේක ලක්ෂණයි කියලා හිතන්නේ ඒක පිළිකුල් කොටසක් කියලා හිතන්නේ. ඒ වගේම අපි හිතමු ධාතු මනසිකාර භාවනාව හොගාවක් දියුණු කරලා තියෙන කෙනෙක් ඉන්නවා කියලා ඒ රූප කොට දැක්කොත් මේක ලක්ෂණයි කියලා හිතන්නේ මේක ධාතු ගොඩක් කියලා හිතන්නේ. අර පොත ගැටිමුණා මේ ලක්ෂණ කාන්තාවක් යනකොට හාමුදුරු කෙනෙක් බින්දපාත යනකොට කාන්තාව hina වුණාලු. ඉතින් හාමුදුරු ගියා. යනකොට මේ හාම ඒ කාන්තාවගේ ස්වාමි පුරුෂයා පස්සෙන් එනවා කෝකෝ මෙයා කියලා. ස්වාමීන් වහන්සේ මේ ගෑනු කෙනෙක් කියන ඉස්සරහ ගියාද? ගෑණි කෙනෙක් ගියාද කියලා මන් දන්නේ. ඇට සැකිල්ලන් නම් ওই පා වෙනවා මන් දැක්ක කියලා එහෙම පොතක මන් දැකලා තියෙන කතාවක්. එතකොට ඒක ඒ හාමුදුරුවෝ ඒක ගෑණි කෙනෙක් වශයෙන් දැක්කේ ඇට සැකිල්ලක් වගේ. අර hina වෙනකොට ඒ තියෙන දත් ටික ඇට සැකිල්ලට වශයෙන් දකින්නේ එතකොටමයි සත්‍ය වශයෙන්. ඉතින් ඒක එයාට තේරුනේ, එයාට තේරුනේ මේ විදිහට. එතකොට අපගේ සිත තුළ ඇති වෙන සිතිවිලි සමුදායක් හැර මේ රූපවල ඔය කියන කිසිම දෙයක් නැහැ. වටිනාකමක් නැහැ. කිසිම ලක්ෂණක් නැහැ, කිසිම කැතක් නැහැ, කිසිම අගයක් නැහැ, කිසිම වටිනාකමක් නැහැ, හොඳක් නැහැ, නරකක් නැහැ, මොකක්වත් නැහැ. ඔක්කොම තියෙන්නේ Tamange හිත තුළ. හිතින් හිතන හිතවිලි විතරයි ඒවා. ඕනෙම රූපයක් ගැන එච්චරයි. අපි දැන් ලස්සන බුද්ධ රූපයක් දැකලා මේ මේ බුද්ධ රූපේ ලස්සනයි ලස්සනයි ලස්සනයි කියලා හිතනවා. ඒකත් තමන්ගේ හිතේ තියෙන සිතුවිල්ලක් විතරයි. මේ බුද්ධ රූපය ඇති දෙයක් නෙවෙයි. ඒක ඉතින් ලස්සන පාට ටිකක් දාලා එක හැඩයකට හදලා තියෙච්චරයි. ඉතින් අපි හිතනවා ලස්සනයි ලස්සනයි. ඒ එතකොට මේක තේරුම් ගන්නට බැහැ අවිද්‍යාව තියෙනකොට. මම මේ අවිද්‍යාව ක්‍රියාත්මක වන ආකාරයක් කියලා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එකයි මම මේ ප්‍රායෝගික වශයෙන් කියන්නේ. එතකොට අවිද්‍යාව නිසා තමන්ගේ ඇහි නියම தත්ත්වය තේරුම් ගන්නට බැ රූපය වැරදි ආකාරයෙන් මනියක් වැරදි ආකාරයෙන් ඒ ගැන සිතේලි ඇති කරගන්න. ඇහැට රූපේ දැක්කාට පස්සේ තමන්ගේ සිත තුළ චක්කු විඥාන සිත පහළවනවා. චක්කු විඥාන සිත පහළ වුණාට පස්සේ ඇහැට දැකපු රූපය අපි හඳුනා ගන්නවා. හොඳයි, ලස්සනයි ආදී විවිධ ආකාරයෙන්. මේ හඳුනා ගැනීමට අනුකූලව වේදනාවල් ඇති වෙනවා. හොඳයි හොඳයි ලක්ෂණයි ලක්ෂණයි කාන්තාවක් පෙරුමේ පොන්තරුණේ ආදී වශයෙන් එහෙම රාග බරිත කෙනෙක් හිතනකොට එහෙම ඒ විදිහට සුඛදායක සුඛාස්වාදයක් ගෙන දෙන සැප වේදනාවක් ගෙන දෙනවා. අර සංඥාවට අනුකූල වේ ඇති වෙනවා. ඊට පස්සේ ඒකට ආශ්‍රය කරනවා. ඒකට ඒවක්ම සංස්කාර. මෙතෙන්දී ඇහැට රූපේ දැක්කයි කියලා සත්‍ය වශයෙන් සිදුවන්නේ මේ දැකපු පුද්ගලයාගේ සිත තුළ විඥානස්කන්ධය ඇති වුණා සංඥාස්කන්ධය ඇති වුණා වේදනාස්කන්ධය ඇති වුණා සංස්කාරස්කන්ධය ඇති වුණා ඒකට අනුකූලව තමයි එයාගේ කයත් ක්‍රියාත්මක වුණා එයාගේම පංචස්කන්ධ ලෝකයක් ඇති වුණේ හිතන්නේ තමන් බාහිර රූපයක් දක්වා කියලා මේක දකින්නත් බෑ විද්‍යාව නිසා එතකොට ඇහැ ඉනියම தත්ත්වය දකින්න බෑ ඉනියම සත්‍යය රූපේ නියම තත්ත්වය දකින්නට බෑ. අවිද්‍යාව නිසා ඇහැයි රූපයයි ගැටීම නිසා යම්තාක් සිටිවිලි ධර්ම තමාගේ සිත තුළ ඇති වෙනවා නම් මේවාගේ ක්‍රියාදාමයේ නිසිපරිදි තේරුම් ගන්නට බෑ අවිද්‍යාව නිසා. මේක නිසාම සයා හිතනවා මම මේ රූපයට ආශා කරනවා මට මේ මේ රූපේ ලබා ගන්නට ඕන. මේ රූපේ මට අවශ්‍යයි ආදි වශයෙන් අපි උදාහරණ කාර්යයක් තියෙන මේ කාර්යයක් ගන්නට ඕන මේ වෙනි කාර්යයක් ගන්නවා ආදි වශයෙන් විවිධ සිතිවිලි තියෙනවා. එතකොට මේ සිතිවිලි ඔක්කොම සංස්කාර. සංස්කාර කියන්නේ සිතේ පහළ වෙන සිතිවිලි ධර්ම. චිත්ත සංස්කාර. මේ ඔක්කොම ඇති වෙන යාගේ සිත තුළ. මේ චිත්ත සංස්කාර ඇතිවීමට හේතුපාදක වුණා අර ඇහැට රූපේ දැකලා ඒ පිළිබඳ පහළවන නියම ඒ කියන්නේ සත්‍ය වශයෙන්ම පහළවන පරමාත්ම ධර්ම වශයෙන් පහළ වන නාම රූප ධර්මයන්ගේ ක්‍රියාදාමයේ හරියට දකින්නට නැහැකම. මේක නිසා රූපය අල්ලනවා රූපය උපාදාන කරනවා රූපය අල්ලගෙන උපාදාන කරනකොට අපි හිතමු මේ ජීවි රූපයක් හිතමු පණ තියෙන එක. මේ රූපේ ලබා ගන්නට ඕනේ කොහොමද ලබාගන්නේ ලබාගෙන කටයුතු කරන්නේ කොහොමද ආදී විවිධ දේවල් ඉතින් කායික ක්‍රියා කරනවා වාචික ක්‍රියා කරනවා මානසික ක්‍රියා කරනවා ඒ ඔක්කොම දේවල් කරන්නට වෙනවා. ඉතින් ලබා ගත්තට පස්සේ තියෙන තවත් දේවල් කරන්න තියෙන එකක්ද යන්නේ ගොඩාක් දේවල් කරන්න තියෙන. එතකොට ඒ ඔක්කොම සංස්කාර. ඒ සංස්කාර ඔක්කොම ඇතිවීමට හේතු වුණා අර ඇහැට පෙනෙන රූපයේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබන්නට නොහැකි අවිද්‍යාව. මේ අවිද්‍යාව තිබෙන නිසා ඇහැට පෙනෙන රූප තුලින් සංස්කාර ධර්ම ගලන්නට පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන එක තැනකදී මේ ලෝකේ ලක්ෂණ රූප අරමුණු තියෙනවා. අත්තිදික්කේ චක්කුඤ්ඤය රූපායිත්තකන්තා මනාපාපී රූපක්ඛාම උපසංහිතා රජිනිය. සිත ඇලෙන බැඳෙන කාමයේ දනවන සිත සතුට කරන ප්‍රිය වූ රූප ලෝකේ තියෙනවා නෑ කියනවා නෙවෙයි. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නතේ කාමා යානි චිත්තානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමා යානි චිත්තානි ලෝකේ මේ ලෝකේ ලක්ෂණේ රූප මේ උදාහරණයට ගත්තේ අනිත් අරමුණු ගන්න පුළුවන් ලක්ෂණ රූපේ ලෝකේ තියෙනවා ඒ එකක්වත් කාම නෙවෙයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කෙනෙක්ගේ සිත තුළ පාලන සිටිවිලි ධමයයි කාමයන් කියන්නේ චිත්තන්ති චිත්තානි තප්පේ ලෝකේ මේ ලෝකයේ තියෙන ලක්ෂණ විසිතරුවේ අරමුණු ඔය පැත්තක වෙ තිබුණා වේ අතෙත් චිත්ත ධීරා විනයන්ති ඡන්දං ඒක කෙරී තියෙන ඡන්දය කැමැත්ත ඇලීම පඬිතයා අයින් කරගන්නවා නුවණැති තැනත්ත අයින් කරගන්න. එතකොට ලෝකයේ තියෙන රූප අයින් කරන්නට අපිට බෑ. ලෝකයේ තියෙන ප්‍රිය ශබ්ද අයින් කරන්නට බෑ. ලෝකයේ තියෙන අරමුණ එකක්වත් අයින් කරන්න බෑ. අපගේ සිත තුළ තියෙන අවිද්‍යාව අපිට අයින් කරන්නට පුළුවන්. අවිද්‍යාව තියෙන්නේ සිත තුළ. මේක සිතේ තියෙන නොදත්කම මූලකම. Taman දන්නේ ඒකයි අවිද්‍යාව කියන්නේ. මේ මෙන්න මේ නොදත්කම පිළිබඳ ඊළඟ දවසට අපේ දේ කරුණ තව ටිකක් කියන්න. අද දේශනා කරන්නට කාලය නැහැ දැන්. ඉවරයි. මේ 11 මාට විතර කිට්ටු. ඒක නිසා මේ දේශනාව දැන් නිම කරනවා සාරාංශය කියලා. අපි ප්‍රකාශ කළේ මේ ලෝක සත්‍යයන්ගේ සිතේ ක්‍රියාදාමය මොකක්ද කියන එකයි පළමුවෙන්. ඒ සිතේ නියම தත්ත්වයේ තේරුම් ගන්නට බැරිකම නිසා සිතින්ම පැටලි පැටලි කරන අවුල් වියවුල් ජාලාවයි මේ පෙන්වුම් කරන්නේ. ඒ සිතේ පැටලි පැටලි තියෙන අවුල් වියවුල් ගති නිසා ඒ ආකාරයෙන් තණ්හා උපාදාන කෙලෙස් කම්ම සංස්කාර කුසල් හරි අකුසල් හරි උපාදාන ආදී විවිධ දේවල් නිසා සිත නිසල කරලා මැරෙන්නට හැකියාවක් නැහැ සිත නිරන්තරයෙන් ක්‍රියාත්මක වන සිත සම්පූර්ණයෙන් නැතේ නතර වෙලා නැහැ ඒක නිසා නැවත නැවත ඉපදෙන්නට සිදුවෙනවා යම් කෙනෙකුට මේ සිතේ තියෙන නියම தත්ත්වයේ ඔක්කොම අවිද්‍යාව නිසා සිදුවෙනවා කියලා මේ ඔක්කොම සිතින් අයින් කළා නම් සිත සම්පූර්ණයෙන්ම පිරිසුදු භාවයටපත් වෙනවා. මෙන්න මේ පිරිසුදු භාවයටපත් වූ සිත පබස්සර ප්‍රභාස්වර සිතාව ඒකේ දැනීමක් පමණයි තියෙන්නේ. එතකොට එවැනි කෙනෙකුට තේරෙනවා මෙතෙක් කල සමා මෝඩකමින් කොයිතරම් දේවල් කළාද මේ සිත නිදහස් වූ තැනත්තාට මරණයේදී සිතන්නට දෙයක් නැහැ අරමුණක් එන්නේ කිසිවක් අල්ලන්නේ මම කියලා මගේ කියලා දෙයක් නැහැ ඔක්කොම දේවල් සිතින් අතහැරලා ඒක නිසා ඒ සිත පවතින යම් යම් හේතු ටිකක් තියෙනවා කර්මයේ ආදී හේතු මේවා නිරුද්ධ වෙනකොට ඒ සිත පහනක් නිවනාසේ නෙවෙනවා ඕකයි බුද්ධ ධර්මයේ සාරය හරය අගේ ඕක කියන්නේ තමයි බුදු කෙනෙක් ලෝකෙට පහළවන්නේ ඕක තමයි පෙන්වන්නේ. ඕක තමයි අපි ලබාගත යුතුවන්නේ. ඔය සුළු දේ කරන්නට එහෙම පහසෙන් හැකියාවක් නැහැ. ඒකට මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ වැඩි යුතු අංග තියෙනවා. ඒ අතුරින් එකක් තමයි මේ අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීම. මේ අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීමට උපකාර වන ධර්මයක් තමයි පටිච්ච සම්පාද ධර්මයන්ගේ අවබෝධය. මේ අවබෝධයේ පොත්පත් වලින් කියලා ලබන අවබෝධයට වඩා ප්‍රායෝගික වශයෙන්ම සිදුවන ආකාරය දැකලා තමාම ප්‍රත්‍යක්ෂයට අත්දැකීම තමයි ඉතාමත්ම අවශ්‍ය වන්නේ. එතකොට අවිද්‍යාව කියන්නේ නොලක්කම මෝඩකම. මේක තමන්ගේ සිත තුළ තියෙන දෙයක් ඔයක මහා බරපතල අයින් කරන්නට බැරි කැවිලා තියෙන එහෙම දෙයක් නෙවෙයි. එහෙමනම් අවිද්‍යාව කවදාවත් නිරුද්ධ කරන්නට බෑ. අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන්. මේක සිතේ තියෙන මෝඩකම මෙතෙක්කල් දැකලා නැහැ. මේ මෝඩකම අයින් කරන්නට ප්‍රඥාවෙන් ඉඳි කරන්නට පුළුවන් වනේ ප්‍රඥාව නැත්තම් මෝඩකමට මෝඩකම අයින් කරන්නට හැකියාවක් නැහැ. ප්‍රඥාව යම් කලක තමාගේ සිත තුළ පහළ වුණා නම් අවිද්‍යාවට ආදේශ ඉල්ලා සිටින්නට බෑ. මම මෙතෙක්කල් මේ සිත තුළ ඔබේ හිතියමට යන්නට බෑ කියලා. එක් තැනක කියපු උපමාවක් තියෙනවා අපි හිතමු ඝන කලවරක් තියෙනවා අවුරුදු ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණක් කියලා අපි හිතමු ලෝකාන්තරික නරකේ වාගේ තැනක කල්ප විනාශයේදී නිවිනාශයෙන් එතකම්ම ඒකේ සම්නික්කර ඝන කලවර තැන මොනවත්ම පේන්නේ සත්‍යත් ඒක ඉන්නවා එතකොට එතෙන්ට ආලෝකයක් එහෙම අපිට ගෙනියන්න පුළුවන් නම් ආලෝකය ගෙනිච්චොත් එයාට කියන්න බෑ එතන තියෙන අඳුරට කියන්නට බෑ මම මේ කල්පයක් තිස්සේම මේකෙදී ඉන්නවා මට මෙතනින් යන්නට බෑ කියන. ආලෝකයේ ගිය ගමන් මඳුර අයින් වෙයි ඉතින්. අයින් වෙනවා. ඒකයි සිදුවෙන්නේ. ඒ වගේ සිතේ තුළ තියෙන අවිද්‍යාවත් කොච්චර සංසාරේ පුරා කල්ප අසංඛ්‍ය අසංඛ අසංඛ්‍ය ගාන්තේ සිප්පුවම් පල්ලත්තදීන් වෙලා ගැප් වෙලා කා වෙදිලාවත් ප්‍රඥා ආලෝකේ ආවට පස්සේ ඒකට හිටින්නට බෑ ඒක යන්නට ඕන. මේ ප්‍රඥා ආලෝකයෙන් තමයි අවිද්‍යාව අඳුර අපිට දුරු කරන්නට පුළුවන් වන්නේ. මේ අවිද්‍යාව කියන එකට නොයේ කරුණ ඇතුළත් වෙන එකෙන් ප්‍රධානම එකක් තමයි චතුරාර්ය සත්‍ය ධර්මයෙන් උදස්කම මේ පංචස්කන්ධ ලෝකයේ යථාර්ථයෙන් උදස්කම. මේ අවිද්‍යාව නිසා තමයි විවිධාකාර කර්ම සංස්කාර කුසල් කරන කරන්නේ අකුසල් කරන්නේ උපාදාන කරන්නේ තණ්හා ගන්නේ යුද්ධ කල කෝලහල අඩදම්බර සම්ද සරවල් විවිධ නොඑක් නොඑක් දේවල් කරන්නේ සම්නික්‍රම මේ අවිද්‍යාව නිසා. එතකොට මේ අවිද්‍යාව තුළින් සංස්කාර රැස් වෙන ආකාරය කියන්නට ගිහිල්ලා අපි මේ ඇහැට රූපයක් දැක්කාට පස්සේ ඒ අවිද්‍යාව තුළින් සංස්කාර රැස්න්නේ කොහොමද කියන කාරණාව කෙටියෙන් පෙන්වන්න කලින්. ඇහි නියම தත්ත්වයේ දක්නටි දන්නේ නැතිකම අවිද්‍යාවක් රූපේ නියම தත්ත්වය ඇහැට පෙනෙන රූපේ නියම தත්ත්වය දන්නේ නැතිකමත් අවිද්‍යාවක්. ඒ වගේම ඇහැ රූපයේ ගැටීම නිසා තමාගේ සිත තුළ ක්‍රියාත්මක වන චෛතසික නාම රූප ධර්මයන්ගේ ක්‍රියාදාමයේ සිදුවන්නේ මේකයි මෙතන සිදුවන සත්‍ය தත්ත්වය මේකයි කියලා දන්නේ නැති ඒක අවිද්‍යාවයි. මේ අවිද්‍යාව නිසා ඒ රූපේ අරමුණු කරගෙන නොයේ කායික වාචික මානසික ක්‍රියාදාමයන් සිදු කරන්නට සිදු වෙනවා. මේ ඔක්කොම සංස්කාර රැස්වීමක් කියන එකයි පෙන්වන්නේ. ඒ නිසා අපිට බාහිර ලෝකයේ තියෙන රූප අයින් කරලා ජීවත් වෙන්නට හැකියාවක් නැහැ. ඒක නිසා අපේ සිත තුළ තියෙන අවිද්‍යාවයි අපි අයින් කරගත යුතු වෙන්නේ. ඒක කරන්නට තමයි භාවනාව තියෙන්නේ. ඒ අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් තමයි අර මං කලින් කියපු සිතේ නිදහස් භාවය සම්පූර්ණ වශයෙන් ලබින්නට පුළුවන් වන්නේ. ඒ නිදහස් භාවය ලැබුවා නම් එහෙම අවිද්‍යාව නිරෝධා සංකාර නිරෝධෝ වෙනවා, සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ සංස්කාර සංස්කාරයෙන් නිරුද්ධ වුණා නම් නැවත ඉදීමක් නැති වෙනවා. ඒ මේ තස්ස කේවලස්ස දුක්ඛ ස්කන්ධස නිරෝධෝ හෝති. එලෙසිනුයි මේ දුක්ඛ ස්කන්ධේ මේ දුක් ගොඩේ කෙලවර සිදුවන්නේ. ඒක දකින්නට නම් මේ විදිහට පරිසම්පාද ධර්මයන් ප්‍රායෝගික වශයෙන් අත්දකින්න ක්‍රියාත්මක කරන ආකාරයේ පැහැදිලිව අවබෝධ කරගන්නට බලන්න. අපි මේකේ ඉතිරි ධම්මදේශ මේ ධම්මදේශනාවේ ඉතිරි කොටස මේකට හා සම්බන්ධ මිත්‍රි කොටස ඊළඟ දවසට කියන්නට කල් තබලා මෙම දේශනාව දැන් නිම කරමු. කරන්න. හොඳයි දෙවියන්ට පින් දෙමු ආකාශත්හාති වෙන පාඩේ දෙමු ආකාශත්හාති මුම්මත්තා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් දක්කන්තු ශාසන ආකාශත්හාති මුම්මත්තා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් දක්කන්තු දේශනං ආකාශත්හාති මුම්මත්තා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් දක්කන්තු මම් පරන්ති තාත්මේක නිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු සෝයා නිම්මාන